නිර්වාණ විනිශ්චය හා පුනරුප්පත්ති ක්‍රමය මහාචාර්ය රේරුකාණී චන්දවිමල මහනාහිමි විසින් සම්පාදිතයි සංඥාපනය ශ්‍රී ඝන සුගත තථාගතයන් වහන්සේ විසින් අතීතානේක කල්ප කෝටි ශත සහස්‍රේහි පුරිතාමිත පාරමිතා බලයෙන් ප්‍රතිලබ්ධ වූ මාර්ග ඥාන ඵල ඥාන ਸਰවඥතා ඥාන කරණ කොටගෙන අවබෝධ කොට වේනීය ජනයන්ට දේශනා කරන ලද්දා වූ සකල බෞද්ධ ජනතාව විසින් ප්‍රාර්ථනා කරනු ලබන්නා වූ සුඛ පිණ්ඩයාමාන වූ නිර්වාණ ධාතුවේ తত্ত্বය ලක්වැසි බෞද්ධයන්ට සුවසේ දැනගැනීම සඳහා සිය බසින් කරන ලද නිර්වාණ තත්ව දීපක ග්‍රන්ථයක් නැත්තා වූ පාඩුව අප විසින් නිර්වාණ විනිශ්චය නම් වූ මෙම ග්‍රන්ථය ලියන්නට ආරම්භ කරන ලදී. මෙහි පරිච්ඡේද පහක් වෙයි. එයින් ප්‍රථම පරිච්ඡේදයේ සංක්ෂේපයෙන් නිර්වාණ తත්වයද ද්විතීය පරිච්ඡේදයේ නානාවිද නිර්වාණයන්ද තෘතීය පරිච්ඡේදයේදී නිවනට පැමිණෙන ආකාරය හා නිර්වාණ తත්වයද පරිනිර්වෘත පුද්ගල తත්වයද දක්වන්නා වූ දේශනාවන්ද චතුර්ථ පරිච්ඡේදයේ නිර්වාණ සුඛත්වය දක්වන්නා වූ දේශනාවන්ද පංචම පරිච්ඡේදයේ නානා වාදහා නානා වාදයන්ගේ විනිශ්චයද දක්වා තිබේ. අප විසින් මේ ග්‍රන්ථය කරන ලද්දේ අභිධර්ම ප්‍රකරණයන් අතුරෙන් ධම්මසංගණී විභංග කතාවත්තු යන ප්‍රකරණ තුනේ එන නිර්වාණය දක්වන දේශනාවන් හා දීඝනිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය යන නිකාය හතරෙහි නිර්වාණය සම්බන්ධව වදාරා තිබෙන සූත්‍ර සිය ගණනක්ද උදානේහි හා ඉතිවුත්තකේහි එන දේශනා කීපයක්ද තේරගාථා විමාන වත්හු නිදේශ නෙත්ති ආදී ප්‍රකරණයන්හි ඇතැම් දේශනාද ඒ ඒ දේශනාවන්ගේ අටකතා ටීකාද විසුද්ධි මාර්ගය හා එම ටීකාවද බුරුම භාෂාවෙන් තිබෙන නිබ්බාන දීපනී නම් වූ ග්‍රන්ථයක් හා තවත් ග්‍රන්ථයන්ද ඇසුරු කිරීමෙනි නමුත් මෙහි දක්වා ඇත්තේ සූත්‍ර ස්වල්පයක් පමණකි. අති සූක්ෂම වූ නිර්වාණ ධාතුවේ తත්වය මන්ද බුද්ධිකයන්ට අපවැන්නන් විසින් නොව ਸਰවඥ වරයෙකු විසින්ද අවබෝධ කරවිය නොහෙයි. අපගේ ව්‍යායාමය මධ්‍යම ප්‍රමාණ ඥානයෙන් හා තීක්ෂණ ඥානයෙන් යුක්ත වූවන්ට අවබෝධ කරවීම පිණිසය. මධ්‍යම ප්‍රමාණ ඥානයන් යුක්ත වූවන්ට තේරුම් ගත හැකිවන පරිදි ග්‍රන්ථය හැකිතාක් උත්සාහයෙන් ලිහිල් කොට සම්පාදනය කළෙමු. එහෙත් මේ වරක් දෙවරක් බැලීමෙන් සියල්ලන්ට නිර්වාණ తත්වය අවබෝධ කරගත හැකි නොවේයි. එබැවින් මෙය නොතේරෙන බණක් යයි පසු නොබැස කාරණේ අවබෝධ වනතුරු සිහිනුවණින් යුක්තව නැවත නැවත බැලිය යුතුය. මෙහි ප්‍රථම පරිච්ඡේදයෙන්ම කල්යාණ පෘතජ්ජනයන් විසින් දත හැකි පරිදි නිර්වාණ తත්වය දත හැකි වෙයි. නිර්වාණය ප්‍රත්‍යක්ෂ වශයෙන් දන්නේ එයට පැමිණියා වූ ආර්යයන් වහන්සේලා පමණකි. පෘථජ්ජනයන් විසින් උන්වහන්සේලාගේ වචන අනුසාරයෙන් දත යුතුය වෙයි. උන්වහන්සේලාට එය පෘථජ්ජනයන්ට සුවසේ අවබෝධ වන පරිදි ප්‍රකාශ කිරීමට වචන නැත්තේය. කුමක් හේින්ද යතහොත් ලෝක විවහාරයේහි ලෝකයා විසින් නොදන්නා ලද අර්ථයන් ප්‍රකාශ කිරීමට වචන නැති බැවිනි. ලෝක විවහාරයේහි වූ වචන වනාහි පළමු කොට අර්ථය දැන දන්නා ලද අර්ථය ප්‍රකාශ කිරීම සඳහා පෞරාණිකයන් විසින් සම්මත කරන ලද්දාහු වෙති. නිර්වාණයෙහි වූ ගුණයන් ප්‍රකාශ කළ හැකි වචන වනාහි ලෝක විවහාරයේහි බොහෝ වෙති. එබැවින් ආර්යයන් වහන්සේලා ඒ ඒ නිර්වාණ ගුණයන් නිමිත්ත කොට ගුණ වාචක ශබ්ද වලින් ගුණී භූත නිර්වාණය ප්‍රකාශ කළහ. උන්වහන්සේලා විසින් ඒ සඳහා ප්‍රකාශිත වචනද බොහෝ වෙති. අසංකතං අනත්තං අනාසවං සච්ඡඤ්ඤ පාරං නිපුණං සුදුස්සසං අජරංජරංච ධූවං අපලෝකිනං අනිදස්සනං නිප්පපංච සන්තං අමතං පනීතංච සිවංච කේමං තණ්හක්ඛයෝ අච්චි අච්චරියංච අබ්බූතං අනීතිකං අනීතික ධම්මං නිබ්බාන මේතං සුගතේන දේසිතං අව්‍යාපජ්ජං විරාගෝච සද්ධි මුත්‍ති අනාලයෝ දීපං තානංච ලේනංච සරණංච පාරයානන්ති මේ සලායතන වග්ග අසංකත සංයුක්තයේ එන ගාථා වලින් නිර්වාණ වාචී ශබ්දයෝ දැක්වෙති. මේන් අසංකත ශබ්දයෙන් සංස්කරණය නොකරන ලද බව නැමැති නිර්වාණ ගුණය නිමිත්ත කොට නිර්වාණය ප්‍රකාශ කරනු ලැබේ. අන්ත ශබ්දයෙන් තෘෂ්ණාභාවය නිමිත්ත කොට නිර්වාණය ප්‍රකාශ කරනු ලැබේ. ශේෂ ශබ්දයන්ගෙන්ද ඒ ඒ ගුණ නිමිත්ත කොට නිර්වාණය ප්‍රකාශ කරනු ලැබේ. මේ වචන වලින් පෘථජ්ජනයන්ට ඒ ඒ ගුණ අවබෝධ වන නමුත් ගුණීභූත නිර්වාණය අවබෝධ නොවේ. ඒ වනාහි පරම්පරා ආචාර්ය උපදේශ අනුගමනය කොට පෘථජ්ජනයන් විසින් දත යුතුය වේ. නිර්වාණය ප්‍රකාශ කරන්නා වූ pāli අට්ඨකථා ටීකාවන්හි අර්ථය විපරීත ආකාරයෙන්ගෙන නානා වාද ඇතිකර ගැනීමට හේතුවද මේ වචන ආර්ථ දුරවබෝධ තත්වයන්මය પરම්පරාගත ආචාර්ය උපදේශ නොමැතිව තමාම පොත් බලා උගෙනීම කළා වූද එබඳු ආචාර්ය උපදේශ ඇසුරු කළා වූද ඇතැම්හු අප රටේ නානා ආකාරයෙන් නිර්වාණය ප්‍රකාශ කරන්නට පටන්ගෙන තිබේ. යමකු විසින් සත්‍ය පහදා දුන් කලද ඔවුහු තමා පෙර කී ක්‍රමවලට විරුද්ධ වූ සියල්ල ඕවා බුරුම බණය සිංහල බණ නොවේය සිංහල බණ පොත්වල ඕවා නැතය යනාදිය කියා අඥානයන් රවටා තමාගේ පඬිතකම රැකගන්නට උත්සාහ කරති යමක් තීරණය කරගත හැකි ඥානයෙන් හීන වූ පක්ෂ භජනය කරන සුළු වූ ඇතැම්හු සිංහල බණයයි කීවාම කෙතරම් අසත්‍යයක් වුවත් සත්‍යයයි ධර්මයයි පිළිගනිති. බණවල බුරුම සිංහල සියම් ජපන් ආදී ભેදයක් නැතත් වර්තමාන කාලයේ නිවැරදි ලෙස ධර්ම විනය දත් පඬිවරුන් ඇත්තේ බුරුමයේය. ඊට හේතුව නම් එරට අද දක්වාත් ශාසනයට අන්තරායක් නොවි ශාසන පරම්පරාව අවිච්ඡින්නව පැවැත්මය. අප රටේ පෙර පටන් පැවත ආ වූ ශාසන පරම්පරාව හා බොහෝ පොත්පත්ද නෂ්ට પ્રાપ્ત වූහ. බුරුමේ අද දක්වාම අට කතා සහිත පිටකත්‍රයට සන්න ගැටපද විවරණ ආදිය හා තවත් සිය ගණන් ඒ භාෂාවෙන් කරන ලද බණ පොත්ද ඇත. එරට වැඩවිසූ නානා ශාස්ත්‍රයන්හි හා ත්‍රිපිටක ධර්මයන්හි විශාරද පඬිවරයෙකු වූ සැටකටත් අධික ග්‍රන්ථ සමූහයක කතුවරයෙකු වූ ලෙඩී සයාඩෝ නමින් ප්‍රසිද්ධ වූ මහා ස්තවීරයන් වහන්සේ විසින් කරන ලද නිබ්බාන දීපණී නම් වූ ග්‍රන්ථය අප කෘතියටද මහෝපකාරී විය. එරටින් අඤ්‍ය වූද නිර්වාණය ගැන කරන ලද පිටු 400 500 පමණ ඇති ග්‍රන්ථ කීපයක්ද වෙයි. එයින් ගම්භීර ගම්භීර මහා නිබ්බුත දීපණී නම් වූ ග්‍රන්ථයෙන් කොටසක් එම් ධර්මරත්න පඬිතුමා ජීවත්ව සිටින කාලයේදී සිංහල භාෂාවට පරිවර්තනය කොට ලක්ෂ්මී පහන් පත්‍රයේහි ප්‍රසිද්ධ කර වූයේය. ඒ වනාහි එරට වැසි පඬිතයන් විසින් පිළිගන්නා ලද ග්‍රන්ථයක් නොවේ. එහි කතෘ වූ සීලාදී ගුණයෙන් කරණ කොට ඇති ප්‍රසිද්ධ වූ ගෞරවාර්හ ජාගරාබිදාන මහා ස්තවීරපාදයන් වහන්සේගේ ශිෂ්‍යයෙකු වූ බොහෝ ග්‍රන්ථයන්ගේ කතුවරයෙකු වූ විසුද්ධාචාර නායක ස්වාමිපාදයන් වහන්සේ විසින් කරවන ලද චද්ද පී දානී නම් වූ විසුද්ධි මාර්ගය වැනි ග්‍රන්ථයක් වෙයි. එහි නිර්වාණය දැක්විය යුතු තැන ස්වකීය ආචාර්යයන්ගේ නිර්වාණ විනිශ්චය තිබියදී ලෙඩී සයඩෝ නම් වූ මහා ස්තවීර පාදයන් වහන්සේ විසින් ලියන ලද ඊට වෙනස් වූ නිර්වාණ විනිශ්චයක් දක්වා තිබෙයි. එයින් යතෝක්ත ග්‍රන්ථය උන්වහන්සේගේ ශිෂ්‍යයන් විසිනුත් පිළි නොගන්නා ලද බව ස්ථීර වෙයි. එය එම් ධර්මරත්න පඬිතුමා විසින් මෙරට පළ කරනු ලැබීම නිසාද එතුමාගේ ඊට අනුව ලියන ලද ලිපි නිසාද ඒ මත පිළිගත් අය අප රටේද ඇතිවිය හැකි හේයින් හා තවත් අයට එබඳු මත ඇති නොවීම පිණිසත් ඒ වාදයන් සම්බන්ධව හා තවත් නොඑක් වාදයන් ගැනද සංක්ෂේප විනිශ්චයවල් මෙහි පංචම පරිච්ඡේදයේ දක්වා ඇත. මීට රේරුකාණේ චන්ද විමල යතිවරයාණන් වැල්ල බඩ පන්සල පානදුර විවහාර වර්ෂ 1926 නිර්වාණ විනිශ්චය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සිද්ධ සුදා මිතගුණෝ නිබ්බානං නිබ්බනං ජනේ බෝදේසි යෝ මහාවීරෝ නමේ තං සිරසා තිදා සිද්ධියා සුද්ධියා සන්තා යං සේවින්සු රම හේසයෝ විසුද්ධං උත්තමං ධම්මං නමේතං සිරසා තිදා සින් සුත්තා විසුද්ධතා යස්ස සුද්ධිමාගම්ම සබ්බසෝ සිද්ද සිද්දස්ස සංගස්ස නමේතං සිරසා තිදා අශේෂ ඤේය ධර්ම විශේෂෙහි ජීර්ණ පත්‍රයක්හි දිවස සන්තප්ප නරාචයක්සේ විනිවිද යන්නා වූ අනන්ත ඥාන බලයෙන් සමන්වාගත වූ විමුක්ති නායක වූ ලෝකේක ශිවංකර වූ අප භාග්‍යවත් සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේ බෝධි ධ්‍රූම මූලේහිදී ප්‍රතිවේද කොටගෙන උග්ගටිතඤ්ඤ ආදී අපරිමිත වේනෙය්‍ය ජනයන්ට අවබෝධ කරවා වදාarn ලද්දා වූ සංසාර දුක්ඛ සාගරේහි নিমග්න සත්වයන්ට අසහාය ප්‍රතිෂ්ඨාව වූ පරමාර්ථ සත්‍ය වශයෙන් සියලු කල්ම විද්‍යාමාන වූ බුද්ධ ප්‍රත්‍යේක බුද්ධ ශීනාශ්‍රවයන් වහන්සේලා පැමිණ පරම ප්‍රීතීන් පිනා උදන් ඇනුවා වූ සකල ක්ලේශ බාරයන්ගේ විමුක්තියෙන් ශාන්ත සුඛ ස්වરૂප වූ ධර්ම රත්නයක් ඇත්තේය. ඊට නිර්වාණයයි කියනු ලැබේ. ඒ නිර්වාණ ධර්මය වනාහි පෘථුවි වෘක්ෂ පර්වත ආදිය මෙන් සටහනක් ඇත්තා වූ හෝ හටගත්තා වූ ධර්මයක් නොවේ. නিত্যව පවත්නා හේයින් කිසි කලෙක අභාවයට පැමිණෙන ධර්මයක්ද නොවේ. ලෝකය ඉක්ම පැවති හේයින් ලෝකෝත්තර වූවකි. මෙලොවෙහි හෝ පරලොවෙහි නොවනෙහයින් යම් කිසි දිශාවක දේශයක නොපිහිටියා වූ ධර්මයකි. සකල සත්වයන්ගේම නිලීයන සානය වුවද තමා කෙරෙහි එකද සත්වයකු නැත්තා වූ ධර්මයකි. බොහෝ සත්වයන් පැමිණෙන නමුත් ඔවුන්ගේ පැමිණීමෙන් පූර්ණත්වයක් හෝ නොපැමිණීමෙන් ඌනත්වයක් හෝ නැත්තා වූ ධර්මයකි. පූර්ණාභිනවතා හීන ප්‍රනීත ආදී ભેදයක්ද නැත්තා වූ ධර්මයකි. තමා කෙරෙහි කිසි විඳිය යුතු සුවයක් නොමැතිව පරම සුඛය පවත්නා ධර්මයකි. එකද සත්වයෙකු තමා කෙරෙහි නොමැතිව සකල සත්වයන්ගේ ප්‍රතිෂ්ඨාව වූ ධර්මයකි. පරම ගම්භීර දූරදර්ශ ධර්මයකි. අනන්ත අපරිමාණ සුඛ සුබ ගුණයෙන් යුක්තව පරමාර්ථ වශයෙන් ඒකාන්තයෙන් විද්‍යමාන ධර්මයකි. මෙසේ ලෞකික මහජනයා විසින් විඤ්ඤාත වූ රූප, ශබ්ද ආදී ලෞකික ධර්මයන්ට අතිශයින් විස දෘශ්‍යව පරම සූක්ෂම භාවයෙන් පවත්නා වූ නිර්වාණ ධර්මය ස්කන්ධ ධාතු ආයතන ආදී ධර්මයන් සම්බන්ධ දැනීම නොමැත්තා වූ අන්ධ පෘතජ්ජනයන් විසින්ද දත හැකි නොවේ. ස්කන්ධ ආදී ධර්ම විභාග දන්නා වූ කල්යාණ පෘතජ්ජනයන්ට අනුමාන වශයෙන් දත හැකි වෙයි. ආර්ය පුද්ගලයන්ටම මාර්ග ඥාන ඵල ඥානයන්ගෙන් ප්‍රත්‍යක්ෂව දැකිය හැකි වෙයි. ලෝකේහි අන්ධ පෘතජ්ජනයෝ ಜಾති අන්ධයන් වැනි වෙති. කල්යාණ පෘතජ්ජනයෝ මදක් පෙනීම ඇති පටල සහිත ඇස් ඇතියන් වැනි වෙති. ආර්යයෝ පිරිසිදු ඇස් ඇතියන් වැනි වෙති. ඒකාන්තයෙන් විද්‍යාමාන වූ නීල පීතාදී වර්ණයෝ ජාත්‍යන්තයන්ට සර්ව ප්‍රකාරයෙන් දර්ශනය නොවේති. පටල සහිත ඇස් ඇතියන්ට ස්වල්ප වශයෙන් දර්ශනය වෙති. පිරිසිදු ඇස් ඇතියන්ට සර්ව ප්‍රකාරයෙන් දර්ශනය වෙති. ඉදින් ජාත්‍යන්තයන් විසින් ඒකාන්තයෙන් විද්‍යාමාන නමුත් තමාට අවිශය වූ නීල පීතාදී වර්ණයන් ලොව නැතියයි කියා නම් එය සම්පූර්ණයෙන්ම අසත්‍යක්ම වෙයි. හුදෙක් එය ඇස්සැත්තන්ගේ හාස්‍ය පිණිසම වෙයි. එමෙන්ම ආර්යන්ට ප්‍රත්‍යක්ෂ වශයෙන්ද කල්යාණ පෘතජ්ජනයන්ට අනුමාන වශයෙන්ද දර්ශනය වන්නා වූ ඒකාන්තයෙන් විද්‍යාමාන වූ නිර්වාණ ධර්මය තමාට නොපෙනෙන හේයින් අන්ධ පෘතජ්ජනයන් විසින් නැතයයි කියනු ලැබේ නම් එය සම්පූර්ණයෙන්ම අසත්‍යක්ම වෙයි. එය නිවන් පසක් කරන ලද ආර්යයන්ගේ හාස්‍ය පිණිසම වෙයි. එහෙයින් තම තමාගේ දෝෂයෙන්ම තම තමාට නොපෙනෙන නමුත් නිර්වාණ ධර්මය ඒකාන්තයෙන් ඇති බව දත යුතුය. එය අන්ධ පෘතජන භාවය ඉක්මවා කල්යාණ පෘතජන භාවයට පැමිණ අනුමාන ඥානයෙන් දත හැකි වෙයි. පළමු කොට අනූපමේය වශයෙන් දත් තනත්තාටම මාර්ග ඥාන, ඵල ඥානයන් කරනකොට ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකිය හැකි වෙයි. ප්‍රත්‍යක්ෂ වශයෙන් දක්නා ලද කල්හිම දුකින් මිදිය හැකි වෙයි. එහෙන් තම තමා විසින් ලබා ගැනීමට බලාපොරොත්තු වන පරම රමණීය වූ නිර්වාණ පුරය ගැන දැනීම ඇති කර ගැනීමට පෘතජන වූ සිංහලයන් විසින්ම උත්සාහී විය යුතුය. මෙහි නිර්වාණය යයි කියන ලද්දේ ක්ලේශ ස්කන්ධයන්ගේ නිර්වශේෂ නිරෝධයයි. එනම් මතු ඉපදීමට කිසිවක් ශේෂ නොවි නූපදින ආකාරයෙන් සිදුවන නිරෝධයයි. නිවීමයි. නොපැවැත්මයි. නිරෝධය නිවීම නොපැවැත්ම යන වචනයන්ගෙන් අදහස් කරන්න නිරෝධ තුනකි. එනම් 1. උපන් සංස්කාර ධර්මයන්ගේ ෂණයක් පාසා සිදුවන බංගය. 2. ගිනි නිවීම, මැවීම යනාන්දීහි අදහස් කරන නාම රූප પરම්පරාවන්ගේ හිඳීම. 3. මතු කිසි කලක නූපදිනා ආකාරයෙන් සිදුවන අනුපාද නිරෝධය යන මෝහය මේන් పూర్ව නිරෝධත්වය වනාහි උපන් සංස්කාර ධර්මයන්ගේ බිඳී අතුරුදහන් වීමේයයි කියන ලද හිස් බවකි. ඔහු අනිත්‍ය සම්බන්ධ කතාවෙහි අභිප්‍රේත නිරෝධයෝයයි නිර්වාණ කතාව වනාහි කිසි කලෙක නූපදිනා න්‍යායෙන් සිදුවන නාම රූප ධර්මයන්ගේ අනුත්පාද නිරෝධයම අභිප්‍රේත වෙයි. මේ වනාහි పూర్වෝක්ත අබාධවද්වය හා අතිශයින් විසදෘශ වූ පරමාර්ථ වශයෙන් විද්‍යාමාන වූ අතීත අනාගත වර්තමාන යන කාලාත්‍රයෙන් මුක්ත වූ සූක්ෂම ධර්මයකි. යතෝක්ත ස්වභාවික නිරෝධයාගේ හා අනුපාද නිරෝධයේ වෙනස කියනු ලබන උපමාවෙන් දත යුතුය. රාත්‍රී කාලයේ තමා කිසි කාලයක නොගිය විරු පෙදසකට ගියා වූ එක්තරා පුරුෂයෙක් තෙමේ පෙර මග සිටවා තිබූ කණුවක් දැක අමනුෂ්‍යයෙක් යයි මහත් බියටපත් විය. මද වේලාවක් බියෙන් කනුව දෙස බලා සිටින කල නොසෙල්වී තිබෙන හේයින් අමනුෂ්‍ය සංඥාව දුරු වී බය නිවී ගියේය. එකල්හි පුරුෂතෙම නැවතත් ඉදිරියට ගමන් කළේය. ස්වල්පයක් ඉදිරියට ගමන් කළ ඉක්බිති නැවතද අමනුෂ්‍ය සංඥාව පහළ වී බය උපන්නේය. ඉක්බිති පසුබැස බලා සිටින කල්හි නැවතත් පෙරසේම බය වී පසුව බය නිවි ගියේය. මෙසේ ඉදිරියට ගමන් කරන කල බය වෙමින්ද පසුබැස සිටින කල බය සංසිඳීමෙන්ද කනුව ඉක්මවා යා නොහැකිව යතෝක්ත පුරුෂයා කනුවෙන් ඈත්ව සිටින කල එක් පුරුෂයෙක් තෙම මහත් වූ ආලෝකයේ ඇති ගිනිහුලක්ගෙන කනුව සමීපයෙන් ගියේය. එකල්හි යාගත නොහැකිව සිටි පුරුෂතෙම ආලෝකයේ කරණ කොටගෙන කනුව දැක බය නිවි නිර්භයව කනුව ඉක්මවා ගියේය. මේ උපමාවෙහි කියන ලද පුරුෂයාට බය නිරෝධය එනම් නිවීම දෙකක් විය. එනම් ආලෝකයෙන් කනුව දැකීමට ප්‍රථම නැවත නැවත හටගත් බයේ නිවීම එකකි. ආලෝකයෙන් කනුව දැකීමෙන් වූ බය නිවීම තව එකකි. එයින් පළමු සිදු වූ බය නිවීම උපන් බයේ අභාව මාත්‍රයමයි. ඒ කිසිවක් ඔහුගේ අභාවය වූ හිස් බව మතු බය නොයිපදීමට හේතු නොවන බැවින් ඒ අවස්ථාවට බය නොමැති මුත් කනුව කරා යන විට වහාම බය උපදින්නේය ආලෝකයෙන් කනුව දැකීමේදී වූ බය නිරෝධය නම් කනුව කනුවක්මයි නිශ්චයට නොපැමිණියේ නම් කනුව කරා යන කල වන්නට තිබුණු බය නොයිපදී යාමය. ඒ වනාහි යට කී උපන් බයේ Nirodhaය මෙන් බය අබා බය වීම බය නොවීම මාත්‍රයක් නොව మతు කනුව කරා යන කලද බය නූපදින ආකාරයෙන් පවත්නා වූ ඒකාන්තේ නැත්තා වූ ශාන්ති භාවයකි. ඒ Nirodhayaගේ ශක්තියෙන් යතෝක්ත පුරුෂයාට කනුව කරා යාමේදී පෙර උපදමින් තිබුණු බය උත්සාහ කොටද උපදවාගත නොහැක්කේමය. කුමක් හේින්ද යතහොත් ඒකාන්තයෙන් කනුව අමනුෂ්‍යයෙක් නොවන බව දැනගත් හේිනි. ඒ දැනීමෙන් පසු අන්‍යකු විසින්ද ඒ බය ඔහුට උපදවා දිය නොහැක්කේමය. මේ උපමාවෙහි දක්වන ලද උපන් බියෙහි Nirodhaය මෙන් උපන් සංස්කාර ධර්මයන්ගේ වංගය හා සන්තති විච්ඡේදය දත යුතුය. අනුපාද Nirodhaය ආලෝකයෙන් කනුව දැකීමෙන් සිදු වූ බය Nirodhaය මෙන් දත යුතුය. ආලෝකය කරණ කොටගෙන ප්‍රත්‍යක්ෂ වශයෙන් කනුව දැකීමෙන් අනුපාද Nirodhayen නිරුද්ධ වූ බය మතු හට නොගන්නාක් මෙන් විදර්ශනා ආලෝකයෙන් සංස්කාර ධර්මයන්ගේ ලක්ෂණත්‍රය දැකීමෙන් අනුපාද නිරෝධයන් නිරුද්ධ වී යන ක්ලේශ ස්කන්ධයෝ මතු කලෙක කිසි කලක හට නොගන්නාහුය ක්ලේශ ප්‍රහාණය කරන ලද රහතන් වහන්සේලාට ක්ලේශයෝ නම් කෙබන්දෝ දෝහෝ යයි බැලීමටවත් ස්වසන්තානෙහි ක්ලේශයන් උපදවාගත නොහැක්කේය. මෙසේ ස්වභාවික නිරෝධයාගේ හා අනුපාද නිරෝධයාගේ වෙනස දත යුතුය. එක් එක් පුද්ගලයෙකුගේ ක්ලේශ ස්කන්ධයෝ හතර වාරයකදී අනුපාද නිරෝධයෙන් නිරුද්ධ වෙති. එහි පිළිවෙල මෙසේ දත යුතුය. සෝතාපට්ටි මාර්ගක්ෂණයෙහි මාර්ගයාගේ ශක්තියෙන් දෙසට වැදෑරුම් වූ මිත්‍යා දෘෂ්ටිය තෙවදෑරුම් නියත මිත්‍යා දෘෂ්ටිය අෂ්ට ප්‍රභේද වශයෙන් හා ෂෝඩශ ප්‍රභේද වශයෙන් දක්වන ලද විචිකිච්ඡාවය යන මේ සියලු ධර්මයෝ නිරුද්ධ වෙති. සකදාගාමි මාර්ගක්ෂණේහි ඕදාරික කාමරාග ව්‍යාපාදයෝ නිරුද්ධ වෙති. අනාගාමී මාර්ගක්ෂණයෙහි තුනී වූ කාමරාග ව්‍යාපාදයෝ නිරුද්ධ වෙති. අරහත් මාර්ගෂණයෙහි රූපරාග අරූපරාග මාන අවිජ්ජා ආදී ශේෂ සකල ක්ලේශයෝ නිරුද්ධ වෙති. මේ ක්ලේශ නිරෝධය සිදුවන පිළිවෙලයි. ස්කන්ධයන් අතුරෙන් වනාහි ශෝතාපට්ටි මාර්ගක්ෂණයෙහි අපායෙහි උපදිනා සකල ස්කන්ධයෝද භව හතකින් මතුවේහි ඉපදිය හැකි වූ කාම සුගතිය සම්බන්ධ වූ සකල ස්කන්ධයෝද නිරුද්ධ වෙති. සකදාගාමි මාර්ගක්ෂණයෙහිදී කාම භවයේහි එක්වරක් ඉපදීමට ඉඩ තබා එහි නැවතත් ඉපදිය හැකි වූ සෙසු ස්කන්ධයෝ නිරුද්ධ වෙති. අනාගාමි මාර්ගක්ෂණයෙහි మතු කාම භවෙහි ඉපදිය හැකි වූ ඉතිරි ස්කන්ධයෝ නිරුද්ධ වෙති. අරහත් මාර්ගශනේහි වර්තමාන ස්කන්ධ කය හැර සංසාරේහි මතු ඉපදිය හැකි වූ සකල ස්කන්ධයෝම නිරුද්ධ වෙති. මේ ස්කන්ධ නිරෝධය සිදුවන පිළිවෙලයි. මෙසේ අනුපාද නිරෝධයෙන් නිරුද්ධ වන්නා වූ ක්ලේශ ස්කන්ධයෝ බොහෝ වූ නමුත් ක්ලේශ ස්කන්ධ ගණනාවෙන් නිරෝධ බොහෝ ගණනක්ද නොවේති. සතර වාරයකදී නිරුද්ධ වන නමුත් ප්‍රමාණ වශයෙන් නිරෝධ හතරක්ද නොවේත්. පුද්ගල ප්‍රමාණයෙන් බොහෝ ගණනක්ද නොවේත්. ඒ බව කියනු ලබන උපමාවෙන් දතිය යුතුයි. එක් අයෙකුගේ ශරීරයේහි පිළිකා 1500ක් එක විට හටගත්හ. පළවෙනි වතාවට බේසජ්ජ ආලේපය කළ කලෙහි එයින් හතරෙන් කොටසක් සුව වූහ. මෙසේ දෙවනි වරද තුන්වැනි වරද බෙහෙත් ගැල් වූ කලෙහි කොටස බැගින් සුව වූහ. හතරවෙනි වර ගැල් වූ කලෙහි සියල්ලම සුව වී කැලල් පවා නැති වී ගොස් ප්‍රකෘති ශරීරයම විය. මේ උපමාවෙහි කියන ලද පිළිකාවෝ වනාහි මේ එකක්ය මේ අනෙකක්ය යනාදී වශයෙන් වෙන් කිරීමට කරුණ වූ අක්මුල් ආදිය ඇත්තෝය. ඔව්හු දැවූ සටහනක් ඇත්තෝ ඇත්තා වූ ධර්මයෝය. එහි පිළිකා 1500ක් බව කිව හැකි වෙයි. පිළිකා සුවය නැමැති ආරෝග්‍ය වනාහි දැවූ සටහන් සහිත වූවක් නොවේ. පිළිකාත් පිළිකා සුවයත් අතර කතා කිරීමේදී සම්බන්ධතාවයක් ඇතුවාක් මෙන් පෙනෙන නමුත් ඔවුහු ලක්ෂණ වශයෙන් අහස පොළොවසේ දුර වූවාහු වෙති. ආලෝකයත් අන්ධකාරයත් මෙන් අන්‍යෝන්‍ය ප්‍රතිපක්ෂ වූවාහු වෙති. පිළිකාවන්ට මෙන් පිළිකා සුවය නැවති ආරෝග්‍යයට මුලක් නැත්තේය. පිළිකාවන්ට මෙන් පිළිකා සුවයට මුදුනක් නොමැත්තේය. පිළිකාවන්ට ප්‍රමාණයක් ඇතත් පිළිකා සුවයට ප්‍රමාණයක් නැත්තේය. පිළිකාවන්ට වර්ණයක් ඇතත් පිළිකා සුවයට වර්ණයක් ඇත්තේ නොවේ. එහෙයින් ද වූ සටහන් සහිත වූ පිළිකාමෙන් ද වූ සටහන් නැත්තා වූ පිළිකා සුවය මේ එක සුවයක මේ අනික් සුවයකයයි වෙන් කළ හැකි නොවේ. පිළිකා සුවේ අක් මුල් ආදියක් කිසිවෙකුට දැක්විය නොහෙයි. එහෙයින් 1500ක් වූ පිළිකාවන්ගේම සුවය ආරෝග්‍ය නැමැති එකම ධර්මයක් බව දත යුතුය. තවද පිළිකා සනිමිත්ත එනම් සටහන් ඇති ධර්ම වූ හේයින් මේ පළමු වෙනි වර සුව වූ පිළිකාවෝය. මේ දෙවැනි වර සුව වූ පිළිකාවෝය. යන ආදී වශයෙන් වාර ප්‍රමාණයන්ද බෙදිය හැකි වෙත්. අනිමිත්ත ධර්ම වූ එනම් සටහනක් නැත්තා වූ ආරෝග්‍ය වනාහි මේ පළමුවෙනි පිළිකා සුවය මේ දෙවැනි පිළිකා සුවය යන ආදී වශයෙන් වාර ප්‍රමාණයෙන් බෙදිය හැකි නොවේ. සියල්ල සුව වූ පසු සුවයේ කොනක් සෙවිය නොහේ. එහෙයින් සතර වාරයේදීම වූ සුවය එකම ආරෝග්‍ය බව දත යුතුය. මේ එකවර හටගත් 1500ක් වූ පිළිකාවන්ගේ සුවය පමණක් නොව ඔහුගේ ශරීරයේහි ඒ ආත්මභාවයේහි හටගෙන සුව වූ අන්‍ය රෝගයන්ගේ යම් සුවයක් ඇතනම් එයද අනාගතයේහි හටගෙන සුවවන්නා වූ රෝගයන්ගේ යම් සුවයක් වන්නේ නම් ඒද වර්තමාන පිළිකා සුවයද යන සියල්ලමද එකම ධර්මයකි. රෝගය වනාහි සනිමිත්ත එනම් සටහන් ඇති ධර්ම වූ හේයින් වෙන්වෙන් වූ ආහු ඇති එපමණක්ද නොව අනවතග්ග අතීත සංසාරයේහි උපන්නා වූ සකල භවයන් හිම ඔහුගේ ශරීරයේ හටගත් යම් රෝග සෝයක් වේ නම් එයද අනාගත භවයන්හි හටගන්නා වූ රෝගයන්ගේ යම් සෝයක් වන්නේ නම් එයද වර්තමාන භවයේහි රෝග සෝය හා වෙන් නොවි එකම ධර්මයක් වෙයි රෝග හා ආත්ම භාව සනිමිත්ත ධර්ම වූ හේයින් බොහෝ වෙති එපමණක් නොව සියයක් වූ පුද්ගලයන්ගේද දහසක් වූ පුද්ගලයන්ගේද දසදහසක් වූ පුද්ගලයන්ගේද අතීත අනාගත වර්තමාන යන කාලත්‍රයේහි සකල භවයන්හි හටගන්නා වූ සකල රෝගයන්ගේම සුවයද යටකී පුද්ගලයාගේ රෝග සුවයද යන සියල්ල එකම ධර්මයක් වෙයි. පුද්ගලය වනාහි සනිමිත්ත ධර්ම වූ හේයින් බොහෝ ගණනක් වෙති. මේ උපමාවෙහි දක්වන ලද පරිදි හතර වාරයකදී සුව වූ 1500ක් වූ පිළිකාවන්ගේ සුවය එකම ආරෝග්‍ය වූ වාක් මෙන් හතර වාරයක් හි නිවි යන 1500ක් වූ ක්ලේශයන්ගේ හා ස්කන්ධයන්ගේ Nirodhaය ක්ලේශ ස්කන්ධ ගණනාවෙන් බොහෝ ගණනක්ද නොවේ. සතර වාරයකදී නිරුද්ධ වීම නිමිත්ත කොට වාර ප්‍රමාණයෙන් සතරක්ද නොවේ. බොහෝ සත්වයන්ගේ නානාවිද රෝග සුවය හා පිළිකා හටගත්තා වූ පුද්ගලයාගේ රෝග සුවයත් එකම ධර්මයක් වූවාක් මෙන් නිවනට පැමිණෙන්නා වූ සකල සත්වයන්ගේම ක්ලේශ ස්කන්ධ නිරෝධය පුද්ගල ගණනාවෙන්ද බොහෝ ගණනක් නොව එකක්ම වෙයි. ක්ලේශ ස්කන්ධහා පුද්ගලයෝ සනිමිත්ත ධර්මයෝය. එනම් සටහන් ඇති ධර්මයෝය. Nirodha වනාහි අනිමිත්ත එනම් සටහනක් නැති ධර්මයකි. සනිමිත්ත ධර්ම වූ ක්ලේශ ස්කන්ධ පුද්ගලයෝ මේ එකක් යයි මේ අනිකක් යයි වෙන් කළ හැකි වෙති. අනිමිත්ත ධර්මයක් වූ ක්ලේශ ස්කන්ධ නිරෝධය එනම් නිවන එසේ බොහෝ ගණනක් වන පරිදි වෙන් කළ හැකි නොවේ. ක්ලේශ ස්කන්ධ නිරෝධය යන වචනයෙන් අදහස් කරන ලද ක්ලේශ ස්කන්ධයෝද අතීතේහි නූපන්නා වූද අනාගතේහි නූපදින්නා වූද වර්තමානයේහි ඉපිද නැත්තා වූද කාල විමුක්ත ක්ලේශ ස්කන්ධයෝ වෙති එහෙයින් ඔව්හුද අනිමිත්ත ධර්මයෝය එනම් සටහනක් නැත්තා වූ ධර්මයෝය චතුර් මාර්ගයන්ගේ වශයෙන් හතර වාරයකදී ප්‍රහාණය කිරීම නිමිත්ත කොට නානාවිද ක්ලේශහා නානාවිද ස්කන්ධගෙන කියනු ලැබේ. එසේ වුවත් ඒකාන්තයෙන් ඔවුන්ගේද නානත්වයක් නොලැබේ. මේ අවබෝධ කර ගැනීමට මදත් දුෂ්කර වූවකි. සිහිනුවනින් යෙදී මුලා නොවී යථාර්ථය අවබෝධ කරගත යුතුය.